ලැබ හැකි ඔබ සැමට. නිවැරදිම වෙනසක් උදෙසාවෙන් බෞද්ධ ආරෝප වාහිනිය මේ උදෑසන ඔබ වෙත sannivedanaya කරන ප්‍රතිවේක්ෂා වැඩසටහන් මාලාවේ තවත් එක් දේශනාවක් ශ්‍රවණය කරන්නටයි අද අප මේ සූදානම් වන්නේ. සදහැවතුනි බෞද්ධ රූප වාහිනියෙන් සෑම දිනකම උදෑසන 8ට ඔබ වෙත ගෙනෙන මේ වැඩසටහන් මාලාව යටතේ අද අප සූදානම් වන්නේ බෞද්ධ උරුමයන් පිළිබඳව සිද්ධ කරන දේශනාව ශ්‍රවණය කරන්නට සුපුරුදු ලෙසින් අප සැම කෙරෙහිම සිටින් මේ උතුම් දේශනාව පැවැත්වීම සඳහා මේ මෙදිරියට වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු සාදු සාදු සාදු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 ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු පංචමේ භික්කවේ ධම්මා සද්දම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්තಂತಿ කතමේ පංච ඉද භික්කවේ භික්ඛු ධම්මන්න පරියාපුනන්ති සුත්තං ගෙයං වේයාකරණං ගාතං උදානං ඉති උත්තකං ජාතකං අබ්බූත ධම්මං වේදල්ලං අයම් භික්කවේ පඨමෝ ධම්මෝ සද්දම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්තති තී සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිමයක් කොට ප්‍රයෝජන ගන්නවා වගේම අපි මේ ශාසනය ආරක්ෂා කිරීමේ කටයුතු වල යෙදෙන්න ඕනේ. ඒකට හැම කෙනෙකුටම දායකත්වයක් දරා ගන්න පුළුවන්කමක් දායකත්වයක් දරන්න පුළුවන්කමක් තියෙනවා. අපි බොහෝ වශයෙන් ජාතක කතා ආදී ගැන බොහෝ වශයෙන් නෙවෙයි යම් ප්‍රමාණයක් සාකච්ඡා කරා නිවන් මාර්ග දේශනා මාලාවේදී. ඒ දේශනා මාලාවත් මේ ධර්ම දේශනා මේ ධර්ම වැඩසටහනේ තියෙන සම්බන්ධය තමයි අපිට මේ වැඩසටහනේදී කළ යුතු දෙයක් ගැන අපි හැමදාම සාකච්ඡා කරනවා. ඒකින්ද උරුමය රැකගත යුතුව තියෙන්නේ අපේම යහපත සඳහා, අපේ දුවදරුවන්ගේ යහපත සඳහා. ඉඩම් කඩම්, ගෙවල් දොරවල්, යාන වාහන ආදී මේ දෙමව්පියෝ දරුවන් වෙනුවෙන් සකස් කරනවා. තමන්ගේ පිය උරුමයෙන් ලැබිච්ච දේවල්, මව් උරුමයෙන් ලැබිච්ච දේවල් කියලා හරියට ඒ පිළිබඳ රණ්ඩු අල්ලනවා. ඒත් අපි එක තැනක එක පටු තැනක තමයි හැමදාම ඉන්නේ. ඒ තමයි ගෙවල්, પરම්පරාව ආරක්ෂා කර ගැනීම කියලා. වටින දේවල් වගේක් අපිට අහිමි වෙනවා. ඒ අතර වාරයේදී වටින දේවල් වගේක් අහිමි වෙනවා. ඉතින් ඒකට දායකත්වය දැරීම කියන එක හැමදාමත් සිද්ධ කළ යුතු දෙයක්. මේ පිළිබඳව දෙසරයක් තුන් සැරයක් දහ සැරයක් 15 සැරයක් නෙවෙයි විශාල වාර ගාණක් හිතන්න. මොකද අපිට ලැබිච්ච උරුමය කියන එක රාහුල හාමුදුරුවෝ රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේගේ ඇඟිල්ලේ එලිලා. ඔය හැම වෙලේම මතක තියාගන්න එකක් තියාගත්තාම ඔය වගේ චිත්‍රයක් ඒ වගේ දෙයක් මතක තියාගත්තාම අපිට හැම වෙලේම ඒක මතක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඇඟිල්ල එල්ල දායාදේ ඉල්ලුවා. නේද? අන්න ඒ වගේ තමයි හැම වෙලෙම මේ වැඩිහිටි අය දිහාවට අපේ ඉන්න පුංචි ළමයි උඩ බල බල උඩ බල බල අම්මගේ මූණ බලනවා. තාත්තගේ මූණ බලනවා. නේද? ඇඟිලෙල්ලිලා. ඒ හැම වෙලෙම මතක් වෙනවනේ මේ දායාදය තමයි ඉල්ලන්නේ කියලා. ආච්චි අම්මගේ සීයාගේ මූණ බලනවා මුණු පුරා ඇඟිලෙල්ලිලා. එතකොට දැනගන්න ඕනේ දායාදය තමයි ඉල්ලන්නේ කියලා. එතකොට බලන්න ඕනේ මට උරුම වුණේ මොනවද? මට පොඩි කාලේ උරුමුනේ මොනවද? මගේ ජීවිතයේ යම්කිසි සාර්ථකකමක් තියෙනවද නැද්ද? යම්කිසි සભ્યත්වයක් යම්කිසි ආකාරයක ගති ගුණයක් හැදිලා තියෙනවනේ. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධාත්මය කෙරෙහි ගෞරවය තියෙනවා. ඒ වගේ බොහෝ දේවල් අපිට මේ වෙනකොට තියෙනවා. ඒකෙන් අපේ ජීවිත ඇත්තටම මහා සසර ජීවිතය ගැන අපි අවබෝධයකින් ජීවත් වෙන්නේ අපි දන්නවා ඒක දන්නවා මේ ජීවිතය අවසානයේදී මේ සසර දෝෂවලට ලක්ුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. ඉතින් ඒ පිළිබඳ අවබෝධයෙන් ඉන්න අපි මේ ජීවිතය සකස් කරගන්න යම් ආකාරයක වැඩපිළිවෙලක් හැදුනේ අපිට අම්මා තාත්තගෙන් සීයාගෙන් ආච්චිගෙන් ලැබිච්ච ලැබිච්ච දේවල් හින්දා. ඒක එහෙනම් මට උරුම වුණේ මොනවද කියලා බලා ගන්න ඕනේ. එතකොට අපි කාරණාව ආරම්භ කරන්න ප්‍රථමයෙන් බලමු මේ එක එක දෙයක් පිළිබඳව අපි ජාතක කතා ගැන ගන්න පොඩ්ඩක්. ඉතින් ඉස්සර හැන්දෑවට හුඟක් වෙලාවට අපේ සීයලා ආච්චිලා හවසට බුද්ධ වන්දනාව ඉවර වෙලා ගෙදර ඉන්න ළමයි ටික එකතු කරගෙන මොකද කරේ? නේද මොකක් හරි ජාතක කතාවක් ගැන කතා කරන සංස්කෘතියක් අපිට තිබ්බා. ඒ ජාතක කතාව කතා කරද්දී එහි තිබුණා එහෙනම් බෝධිසත්වයන් වහන්සේගේ විස්තර ඒ වීර පරාක්‍රමයන් ගැන නේද? ඇත්තටමත් පින්නත් මේවා කතා කරන්න හේතුනේ දරුවන්ට මේවා ඉගැන්වීම වගේම ඒවා කතා කිරීමේදී අපිට ලොකු මේ ඒ ඒ කතා කරන වැඩිහිටියටත් ලොකු තෘප්තියක් තිබුණා. නේද? එතකොට සමහර කාලෙන් කාලෙට සමාජය වෙනස් වෙනවා තමයි. දැන් කතා කරන්න වෙලාවක් නැත්තේ ඇයි? එදා කතා කරන්න වෙලාවක් තිබුණා. මොකද එදාට හැන්ද එදා හැන්දාවට කරන්න දෙයක් නැති හින්දා. හරි? දැන් කතා කරන්න වෙලාවක් නැත්තේ ඇයි? දැන් අපිට තියෙනවා නේද? ජාතක කෙසේ වෙතත් කතා බලන්න තියෙනවා. හරි? එහෙනම් කතා ටිකක් තියෙනවා බලන්න. දැන් මේකෙදි අපිට කලින් තිබ්බ නැති ප්‍රශ්න ඉස්සර තිබ්බේ මුවන් පැලස්ස වගේ ඒවා. නේද? ඒ කාලෙත් තිබ්බ මොනවා මොනවා හරි. හැමදාම මිනිස්සුන්ට මොන හරි සතුටක් සඳහා දෙයක් තියෙන්න එපා. ඒක අපි නෑ කියන්නේ නෑ. ඒක අදත් තියෙනවා. නමුත් මේ වින්දනය කියන එක තෘප්තිය කියන එක ගැන හිතන්න ඕන විදිහක් තියෙනවා. ඇහැ කරනාසය දිව ශරීරය කියන්නේ ගිනි ගොඩවල් වගේ හිතන්න ඕනේ. හරිද? ඇයි මං ගිනි ගොඩවල් වගේ කියලා කිව්වේ? දැන් මෙච්චර කාලයක් බලපු නාට්‍ය ටික කොහොමද? බලන වෙලාවේ සතුටක් ආවනේ. නේද? බලන වෙලාවේ සතුටක් ආවා. ඒ සතුටත් එක්කම ඉවරද නැද්ද? සමහරට හිත උදේ ඇහුවොත් මතක නැහැ. නේද? ඒකේ වැඩකුත් නැහැ. බලන වෙලාවට බලන වෙලාවට නිකන් පොඩ්ඩක් හොඳයි. ඒක ඉවර වෙච්ච ගමන් ආයති වැඩ ආයති වැඩක් නැහැ. එතකොට මේ ඇහැ කරනාසේ දිය ශරීරයේ ගින්දර වගේ කියලා මම කියන්නේ ඇයි? ගින්දරට දාන දේවල් වල මොකද වෙන්නේ? මොනවා දැම්මත් පිච්චිලා ගිහිලා. එහෙනම් තිබ්බ තැන තිබ්බ තැනක් නැහැ. ඉතුරු වෙච්ච දෙයක් නැහැ. කොච්චර දැම්මත් පිච්චෙනවා. ගිනි කොටකට. නේද? කොච්චර දැම්මත් පිච්චෙනවා. ඒ වගේ මේ ලැබිලා තියෙන ඇහැ කන දිව ශරීරය නාසය දිව ශරීරය කියන දේවල් වින්දනය සඳහා විතරක් පාවිච්චි කරන අයට මොකුත් ඉතුරු වෙන්නේ නැහැ කියලා. අන්තිමට මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. මේක වැඩි කාලයක් අවශ්‍ය හින්දා හරි ඒකටම ඇලී ගලී වාසය කිරීම සඳහා එක එක උපක්‍රම වලට අපි වහ වෙනවා. අපේ තිබ්බ වටිනම කාලය තමයි හවස බුද්ධ වන්දනාවත් රාත්‍රී ආහාර වේලත් නේද? පවුල කට්ටිය එකතු වෙලා ආහාර වේල සහ ඒත් එක්ක මේ වෙලාවේ හම්බෙන යම්කිසි විවේක වේලාවක් ඒ මොකටද ඔන්න ඔය වගේ වටින දේවල් සාකච්ඡා කරගන්න. එතකොට ජාතක කතාවක් කතා කරන්න නැත්නම් වෙනත් ආකාරයක ධම්මපදයේ කතාවක් මොනවා හරි ආදර්ශ කතාවක් gedara දියුණුවක් ගැන කතා කරගන්න තියෙන වෙලාව මොකද උනේ අපි මෙගාවලට හිර කරා මෙගා නාට්‍යවලට හිර කරා ඒවා හරීම වින්දනය සහිතයි ඒවා බලන් ආසයි ඒ වගේ නොයෙකුත් නොයෙකුත් ආකාරයේ හිත පිනවන සතුට ඇති වෙන නොබලා ඉන්න බැරි තත්යකටපත් වෙන ඇබ්බැහි වෙන ගතියක් තියෙනවා. මේ ඇබ්බැහි පිනවත් මේ අපි සම්පූර්ණයෙන්ම අපිව කඩා බිඳලා දානවා. ඒක නිසා මම යෝජනා කරන අපේ පින්නන්ත අයට හොඳයි නොබලාම ඉන්න බැරි එකක් දෙකක් තියෙනවා කියන්නකෝ. අනිවාර්යයෙන්ම සතිය සතියක් අරගෙන සෞදයිදන් ඉරිදා වෙනකම්ම ඊළඟ ඉරිදා හන්දා වෙනකම්ම මම කියන්නේ මේක මේක කරන්නමයි මේ කියන්නේ. හරිද? කරන්නම කියලා මම බල කරලා කියනවා. ඊටාම් බල කරලා කියනවා මොකද අපි ඇත්තටම අපි නොහැදෙන අය නෙමෙයි අපි යමක් දැනගත්තොත් දෙසරයක් හිතන දෙයක් කිව්වොත් හැදෙනවා කියන්නේ මම දන්නවා. මේ ඒකෙන් තමයි කියන්නේ පොඩ්ඩක් සංවිධානාත්මක වෙමු. අපි හැමෝම සංවිධානාත්මක නොවුනොත් අපි ලොකු ප්‍රශ්නයකට මැදි වෙයි. මැදි වෙයි නෙවෙයි මැදි වෙලා තියෙන්නේ. ඉතින් නිබන්ධව මේක සාකච්ඡා කරන්න සංවිධානාත්මක වෙමු. නිවස ගෙවන සතිය සංවිධානාත්මක සකස් කරන්න ආහාරයි. අර හැමදේම ක්‍රමානුකූල කරන්න බෞද්ධ විදිහට අපිට පුළුවන් ඒවා ඇත්තටම. හරි. සතිය දවස් ටික ගෙවෙන හැටි. අපේ පවුලේ කට්ටිය එකතු වෙලා සඳුදා අඟහරුවාද මේ විදිහට බලනවා නොබලාම බැරි නාට්‍ය තියෙනවා. කියලා හිතන්නකො. අපි ඉඩක් දෙමුකෝ නැත්නම් ඔක්කොම නවත්තන්න ඕනේ නැහනේ. නොබලාම බැරි නාට්‍ය තියෙන දවස් ටික සහ ගැලවෙන්න පුළුවන් ඒවා දෙක තුනක් තියෙනවා. පුළුවන් නම් ඔක්කොම ගලවනවා නම් ගොඩක් හොඳයි. පුළුවන් නම් මම එහෙම කියන්නේ නැහැ. හරිද? එහෙම කිව්වොත් මේකේ එකක්වත් වෙන්නේ නැහැ අන්තිමට. නේද? ඒක ඕනේ නැති එකක් කියව කියලා හිතන්න තියෙනවා. හරි ඒකින්ද අනිවාර්යෙන් දවස් දෙකක් හෝ තුනක් වෙන්කරනද මේ වගේ නිවසේ ඉදිරි වැඩ පිළිවෙල කතා කරන්නේ මෙන්න මේ දවසේ. ඇයි අපිට බැරි අපේ ගෙදර සංවිධානාත්මක කටයුතු කරන්න නේද? හ්ම්. එතකොට ඊළඟට මෙන්න මේ දවසේ තමයි මේ දවස් අනිවාර්යයෙන්ම ළමයින්ට ජාතක කතා කියලා දෙන දවස. හරිද? අන්න ඒ මොකද පරණ තිබ්බ වටින දේවල් ගිලිහිලා යනකොට වැඩ පිළිලක් හදන්න ඕනේ. ගිලිහිලා යන්න හේතුනේ වෙන එකක්. නේද? ගිනි කොටට ඔඩු දාන්න පටන් ගත්තා අපි. ඒකකින්ද මේ දැන් කරන්න ඕනේ ඔන්න ඔය විදිහට ඒකට ස්ථිර වැඩ පිළිවෙලක් හදන්න. හදලා මේ වැඩේ පටන් ගන්න ඕන. ඇයි කියලායි මේ අහන්න හදන්නේ. අපි යන්නම් වාලේ යන්න පටන් අරගෙන. ගොඩාක් දුරට නේද ඔහේ ඉන්න පටන් අරගෙන. අපිට තියෙන වටිනම දේවල් වටිනම දේවල් විනාශ වෙගෙන යනවා. ඒකයි මේ පරිහානිය. අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති වෙනවා ජාතක කතා වලින් ප්‍රබල විදිහට ධම්මපදයෙන්. එතකොට අපේ මනස සකස් කරගෙන අපි එක රැහ එක රැලක් විදිහට එක අරමුණකට යන්න තිබ්බ තියෙන අවස්ථාව තමයි මේ අපිට නැති වෙගෙන නැති වෙගෙන නැති වෙගෙන යන්නේ. මේකට සමහර විසුණු වහන්සේලාත් වග කියන්න ඕන. පැහැදිලිව වග කියන්න ඕන. මම දැක්කා ඊයේ පෙරේදා දවසක එක්තරා මේ මම එලි කරන්නම් එක දවසක අවශ්‍ය විදිහටම මේ වැඩසටහනකදීම සම්පූර්ණ විස්තර සහිතව එක්තරා මේ මේ පොත්පත් ලියන මේ මහා කතුවරයෙක් විදිහට කටයුතු කරන එක පුද්ගලයෙක් එක කතුවරයෙක් මේ ළඟදී යම් කෙනෙක් පොතක් නිකුත් කරලා තියෙනවා වික්ෂුන් වහන්සේට ඉතාම ප්‍රබලව නිඳා වෙන විදිහට. හරිද? මම මේක කියන්නේ නැත්තේ මේක තවත් ප්‍රචාරයක් වෙන හින්දා. හරි? කාරණාව ඒක නෙවෙයි. කාරණාව තමයි මේකේ මේ මේ ඇවිල්ලා ලිඳක ඉන්න ගෙම්බෙක්. හරි මම මේක අවශ්‍ය වෙලාවට සම්පූර්ණයෙන් හෙලි කරනවා. හෙලි කරන්න ඕන වෙලාව මොකද මම හැමදාම අපේ අත්තන්ට කියනවා මස් කට්ටක් විසි කරපම අරන් සූපු කරන්න එපා කියලා. අපි අයින් කරන්න ඕන. ඒක ගැනම කතා කර කර ඉන්නේ නැහැ. ඒක අයින් කරන්නයි ඕනේ. එතකොට ළිඳේ ඉන්න ගෙම්බා මෙන්න මෙහෙම කියනවා. හරි. කියනවා ලංකාවේ අල්පේච්ච භික්ෂුන් වහන්සේ නමක් දැකේ නැලු. හරිද? එතකොට භික්ෂුන් වහන්සේලා තමයි මේ ඔක්කොම දැන් ඉරිදා මේ ටියුෂන් කරන කෙනෙක්. ඉරිදා ටියුෂන් නවත්තන්න කියලා මෙයාට මහානායක හඳුරෝ බල කරපුවාම දැන් මෙයා තර්ක කරන්නේ ටියුෂන් කරන හඳුරෝන්ට ඉස්සලා කියන්නේ. හරිද? ඊළඟට නිදහසේ ප්‍රකාශ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා තමන්ගේ තමන් දන්න විදිහට සියලු විසුන් වහන්සේට නිග්‍රහ කරලා මේ දැන් පොත එලිදරව් කළ මහා වීරයෙක් වගේ කියනවා විසුන් වහන්සේගේ කිසිම සාරයක් කිසිම පිළිවෙතක් කිසිම ගුණයක් ඒ මොකක්වත් නැති විදිහට මේ ගැන සාකච්ඡා කරනවා. අපේ පින්වත්නි වැරද්ද කාගේද ගතේ මේ අයට අපි ඉඩ සලස්සන්නේ ඇයි මේ අයට වචනයක් කතා කරන්න ඉඩ තිබ්බේ අපේ තියෙන අඩුපාඩු අපි ඒකට හැරෙන්න ඕනේ අපි යන්නම් වාලේ ඔහේ ගියා අපි අපේ සමහර භික්ෂුන් වහන්සේලා විහාරස්ථානවල ඊටාම අලජ්ජී විදිහට සමහර භික්ෂුන් වහන්සේලා අපි එදා ඉඳන් ඒවා වැඩි හිටියෝ විදිහට බැලුවා මමත් ගිහිව ඉන්න කාලේ පවා වැරදි දකින්නකොට ඒවා දිහා හරියට නිකන් තමන්ගේ පවුල කෙනෙක් වැරද්දක් කරනවා වගේ බැලුවා නමුත් අපි ඒවා පිළිබඳව අපේ නායක හඳුරුවට ප්‍රතිකාරවත් හකස් කරේ නැහැ. ඒකෙන් මේක පිරිහිලා පිරිහිලා පිරිහිලා ගියා. සමහර වෙලාවට ගිහියත් ඒක කියනවා ගිහියායට වැඩිය මේ කට්ටිය බොහොම දුස්සීලා කියලා. ඒතර ඔක්කොටම මුළු භික්ෂුව කියලා ඔක්කොටම කතා කරන්නේ. එතනයි එතුමට වරදින්නේ. ඒ කියන්නේ මොකද ඉඳේ ඉන්න කියනවා කියලා. එයා ආශ්‍රය කරලා තියෙන විසුණු වහන්සේලා ටික ගැන තමයි ඒ කියන්නේ නම් වශයෙන්ම කියලා තියෙනවා. ඒකත් මේක අපි හොඳයි නම් වශයෙන් කියන එක. හරිද? එතකොට ඒ එහෙම මුළු වික්ෂු සංස්ථාවක් ගැන මේ විදිහට කතා කරන්න බෑ. දැන් අපේ නායන හරිය ධම්ම ස්වාමීන් වහන්සේ, හේරුකාණ චන්දේම ස්වාමීන් වහන්සේ ආදි වශයෙන් ඒ ඉන්න අපිට උරුම වෙච්ච ස්වාමීන් වහන්සේලා දිහා බලපුවාම අපි කොයිතරම්නම් වාසනාවන්තද කොයිතරම්නම් කොයිතරම්නම් අපිට උරුමයක් තියනවද? එතකොට විසුණු වහන්සේ නමක් විදිහට සිවණක් පිරිස විදිහට අපිට අනිවාර්යයෙන්ම පුළුවන්කම තියෙන්න ඕනේ මේක ආරක්ෂා කරගන්න කටයුතු කරන්න. හරි. ඉතින් ඒක ගැන අපි දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. දැන් ඉතින් ඇති. දැන් ඉතින් අපේ වික්ෂු පරපුර පවා නේද අපි සිවණක් පිරිසම සකස් වෙන්න ඕනේ. සකස් විය යුත්තේ කුමක් රැකගන්නද කියලා. අහලා බලන්න හදවතින්ම තට්ටුවක් දාලා සිතට හරි මම වගේ යුතුයකම කරනවාද කියලා මම බෞද්ධයෙක් විදිහට මොනවද දන්නේ අද හැම තැනකම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ගියාම මේ පොඩි පොඩි කාරණා ටිකක් ධර්ම දේශනාව දේශනා කරන්න ගියාම පොඩි කාරණා ටික හැමෝගෙම මහාන සිහිය උපදවන්න. දසකුසල් දන්නවද කියලා අහපුවම හුඟක් අය කියන්නේ දාන, සීල, භාවනා කියලා නවත්තනවා. දස පුණ්‍යක්‍රියා. හුඟක් අය ධර්මය ධාරණය කරගන්නේ නැහැ. ධර්මය ධාරණය කරගන්නේ නැහැ. හුඟක් අය ධර්මය ශ්‍රවණය කරනවා විතරයි. ඒකම නිවන් මාර්ග නවත්තන්නේ. හරි පුරුදු කරන්න. නේද? දැන් ප්‍රත්‍යක්ෂාවට ස්ථාන ගත්තේ මේ අත්ව දන්නවා. පළවෙනි දවසේ ඉඳන්ම සතියක් තිස්සේ එකම ධර්ම කරුණක් අපි සාකච්ඡා කරනවා. මතක තියාගන්න පොඩි ධර්ම කරුණක් සාකච්ඡා කරන එක මතක තියාගෙන ප්‍රායෝගිකව එකතු කරගන්න කියලා. ඒකයි අපි එහෙම කරන්නේ. එතකොට දැන් බලන්න අපි අපිට රැකගත යුතු දේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒක සමහර වෙලාවට අපි බෞද්ධයෙක් විදිහට හුඟක් වෙලාවට බෞද්ධ ධර්මය තුලින් මම අරගෙන තියෙන්නේ මොනවද කියලා විමසලා බලන්න කියලා මම කියනවා. මම හරියට ඉස්සෙල්ලා අන්නුන්ට උරුම කරන්න මම උරුම කරගෙන තියනවාද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. මම මොනවද බෞද්ධයෙක් විදිහට කරන්නේ කියලා විවෘත මනසකින් හිතලා බලන්න. ධර්මය මම පාවිච්චි කරේ මොනවද? හුඟක් අය ධර්මය පාවිච්චි කරලා තියෙන්නේ සෙත් සාන්ති සඳහා. ඥාතීන්ට පින් දීම සඳහා. හරි. අපි බණක් කියන්නේ ගෙදරක එද ටොක ටොක අයින්න ඕන කාරණා මේ. ගෙදරක බණක් කියලා තියනවද කවුරු හරි අපේ ඥාතීන්ට අපේ මගේ අයට මේ බණ ටික අස්වන්න ඕනේ අස්වලා මේ හාමුදුරනම ගෙන්නලා ධර්මයේ ශ්‍රවණය කළා ධර්මඥානය වැඩි කරවන්න ඕනේ කියන චේතනාව එක කරගෙන බණ කියලා එහෙම තියනවාද? නේද? ගෙදරට හාඳුනනවා කඩම්බල ගොඩාක් අඩුයි. ගොඩක් අඩුයි. නේද? නෑම කියන්නේ මම නෑම කියන්නේ අරමුණේකට නෑ. අපි හුඟක් වෙලාවට ධර්ම දේශනාව සංවිධානය කරන්නේ ඥාතීන්ට වෙන කොරන්න දෙයක් නැතිනම් ඥාතීන්ට පින් දෙන්න. එහෙම හරි කමක් නෑ බණ අහනවා නම් එතෙන්දි හුඟක් අය දැන් නම් ටිකක් හොඳයි. නමුත් බණ අහන්නේ නැති ස්වභාවයක් තියෙනවා. බණ කියන්නේ නැති ස්වභාවයක් තියෙනවා ලාවට. දැන් පෞලේ විස්තරේ කී කියලා ඉවරලා ඔය ටිකක් මොනවා හරි වටින දෙයක් කියෙන්නේ නැති වෙලාවල් නැතුවම නෙමෙයි. ඉතින් මෙහෙම පැත්තේ පැත්තට ගිය අපි දැන් කෙලින් යන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන්ද මොකක්ද බුද්ධ ශාසනය මම පාවිච්චි කරේ මොකටද? බෝධි පූජා තියන්න, දානෙ දෙන්න, ලොකු පූජාවන් කරන්න, පොඩි පූජාවන් කරන්න, පූජාවන් පූජාවන් පූජාවන් පූජා එපා කියලාද මේ කියන්නේ? මම හැමදාම ඔක කියද්දි කියන පූජා එපා කියන්නේ නැහැ මම. පූජා එපා කියන්නේ නැහැ. පූජාව උනත් සිද්ධ කළ යුත්තේ මොකෙන්ද? බුද්ධියෙන්. බුද්ධිය ඇතුව චේතනාව ඇතුව. එතකොට පූජා වලට විතරක් යොමු වෙලා ඉන්නවා නම් කවුරු හරි. නේද? ඊපෙර දන්න මගේ කෙනෙක් අහනවා. ආම්ද්‍රුවනේ මේ පූජා වලින් කිසිම වැඩක් නැහැ නේද කියලා. එහෙමද? නෑ පූජා වලින් ලොකු වැඩක් තියෙනවා. ඒකටකින් සමහර විට මම ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් මට ඉපදුනේ කවුරු හරි කරන පූජාවකින් වෙන්න පුළුවන් පොඩි කාලේ. නේද? ඒතර පළවෙනි පියවරෙන් අපි නැග්ග ඉනිමකට පයින් ගහුවා වගේ තමයි පූජා එපා එපා එපා කියලා කියනවනේ. පූජාවල් වලින් ශ්‍රද්ධාව වැඩෙනවා, ගෞරවය උපදිනවා, ඒ වගේ දේවල් වෙනවා. නමුත් එතන නැවතුනොත් කවුරු හරි නේද? මේ පූජා ආදිය සිද්ධ කරමින් ඉදිරියට එන්න ඕනේ තියෙනවා. ශාසනය විනාශ වෙන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරා කාරණා පහකින් මේ එක සූත්‍ර ධර්මයක අංගුත්තර නිකායේ තියෙන මේ සූත්‍ර ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංචමේ වික්කවේ ධම්මා සද්දම්මස්ස සම්මෝසාය අන්තරදානාය සංවත්තಂತಿ කතමේ පංච කියලා මොකක්ද මේ පහ ඉද මේ වික්කවේ වික්කු ධම්මං න පරියාපුනಂತಿ සුත්තං ගෙය්‍යං වේයාකරණං ගාතං උදානං ඉති උත්තකං ජාතකං අබ්බූත ධම්මං වේදල්ල වේදල්ලං අයම්බික්කවේ පඨමෝ ධම්මෝ සද්දම්මස්ස සම්මෝසාය අන්තරාධානාය සංවත්තේ පළවෙනි කාරණාව මෙන්න මේ තියෙන නවාංගු වස්තු ශාසනය පිළිබඳව නොදන්නාකම ඒ පිළිබඳව දන්නේ නැතිකමයි කියලා. හරි මිනිස්සු මේ කියන ශාසනය කියන්නේ මොකද්ද? ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට උරුම කරලා දුන්නේ මොකක්ද? මෙන්න මේ විදිහටයි මේ පූජාව කරන්නේ, මෙහෙමයි කරන්නේ, මෙහෙමයි කරන්නේ කියලා කොතන හරි මේ පූජාවන් ටික ලයිස්තු ගත කරලා එකක්වත් වෙනස් වෙන්නේ නැතිව එක පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැතිව මේ පූජාව කරන්න ඕන කරන්න ඕන කරන්න ඕන කියලා ලයිස්තු එකක් හදලා දීලා තියෙනවා. කොහෙවත් නෑ. ඒක අපේ සිත්වල උපදින ශ්‍රද්ධාව හින්දා සිද්ධ වෙන වැඩක්. ඒකෝර මට උරුම වෙලා තියෙන ශාසනය මම බලන්න ඕනේ මොනවද මොනවද මම මට ශාසනය කියලා හදලා තියෙන බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා බෝසත්ත්වයන් වහන්සේ ඉදිරියට පෙරමුණම් පිරුවාට පස්සේ බුද්ධත්වයට පත් වෙලා මොනවද මට ලබා දුන්නේ හරිද අන්නේ ලබා දුන්නේ මොනවද කියලා අපිට අවබෝධයක් තියෙන්න ඕන බෞද්ධයෙක් විදිහට බෞද්ධ ධර්මයේ පිළිබඳ අවබෝධයක් උරුම වෙලා තියෙන්නේ මට උරුම වෙලා තියෙන්නේ මොනවද කියලා අවබෝධයක් තියෙන්න ඕනේ එතකොට ඒ උරුම වෙලා තියෙන දේ මම උරුම කරගෙනද කියලා බලන්න එතකොට අඳුම ගන්න උරුම වෙලා තියෙන දේ මොකද්ද කියලාවත් දන්නේ දන්නේ නැහැ. උරුම වෙලා තියෙන දේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. එහෙම දන්නේ නැතිකොට කොහොමද අපි ඉස්සරහට යන්නේ? එතකොට පළවෙනි සංගායනාවේදී අවධානය යොමු කරා බුද්ධ ශාසනය බෙදා දැක්වෙන ආකාරය පිළිබඳව. මුළු බුද්ධ ශාසනයේම රස වශයෙන් එක් වැදෑරුම්. රස වශයෙන් කියන්නේ විමුක්ති රසය. විරාගය, නිරෝධය, නිවන කියන අරමුණ වශයෙන් මුළු ශාසනයේ ධර්ම විනය ආදි වශයෙන් ඒ කියන්නේ අපි දන්නවනේ යමක් බෙදන්න පුළුවන් නම් ඒ බෙදෙන ඔක්කොම එකයි එකයි රස වශයෙන් ඒක කියන විමුක්ති රසය. එහෙනම් බුද්ධ ශාසනයේ තියෙන මොකටද? විමුක්ති රසය සඳහා, නිවන සඳහා. හරිද? ඒ කියන්නේ දැනෙන්න ඕන අපිට. එහෙනම් මට මට දැනෙනවාද සුවයක් කියලා බලන්න. ඒක මේ නිවන කියන ඉහළම තැන ඉඳගෙන එතෙන්ට යනකම්ම දුක් විඳිනවා කියලා ගන්න බෑ. සීලයක් ආරක්ෂා කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා ධර්මය ශ්‍රවණය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා යන්තම් දෘෂ්ටියක් වෙනස් වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා එයා සෝදායක කෙනෙක් බවට පත් වෙන වැඩපිළිවෙල ආරම්භ වෙනවා. හරිද? එළිය පත්තු වෙනකොට අඳුර අඩු වෙනවා වගේ. එළිය චුට්ට චුට්ට වැඩි වෙනකොට අඳුර ටික ටික අඩු වෙලා එළිය සම්පූර්ණ වෙනකොට අඳුර නැත්තරම නැති වෙලා යනවා වගේ. එහෙනම් ආලෝකය පටන් අරගෙන නම් සීලයක් හරි ආරක්ෂා කරන්න මට බුද්ධ ශාසනය තුලින් සහනයක් ලැබෙනවාය කියන කාරණාව දෘෂ්ටිය හැංගීම තියනවාද? මේ දෙකෙන් මම ඒ සහනය ලබනවද මේ වෙනකොට පොඩ්ඩක් හරි. තාම මං අඬනවද කියලා මං හැමදාම අහන්නේ කනේ එහෙනම් ඇදෙන්නේ නැති ධර්මයක් උරුම වෙලා තියෙනවා. රස වශයෙන් ඒකට කියනවා එක්වැදෑරුම් රසය, එක විමුක්ත ධර්මයෙන් හෝ විනයෙන් හෝ කුමන කාරණාවකින් හැම දෙයක්ම තියෙන්නේ එක තැනකට අරමුණු වෙලා එක තැනකට අරමුණු වෙලා තියෙන්නේ සියලු 84000ක් ධර්මස්කන්ධයම අරමුණු වෙලා තියෙන්නේ එකම තැනකට ගොනු වෙලා තියෙන්නේ කේන්ද්‍රගත වෙලා තියෙන්නේ ඒ තමයි විමුක්ති රසය වෙන්නේ. එතකොට ඒකෙන් විලක් හෝ මම මාත්‍රයක් හෝ මට අරගෙන තියනවා නම් මට ඒ කිසුව මෛත්‍රිය මාත්‍රයක් හරියට වැඩිලා තියෙනවා නම් ඔය සීල සත්‍ය දුක්ඛ නිරෝධය සූපත් වේවා කියන වචන තුන නෙවෙයි සීමා සම්බේධනය වෙච්ච ලෝකයේ සියලු දෙනාම කෙරෙහි තමන්ගේ දරුවා වගේ හැඟීමක මාත්‍රයක් දැවුණා නම් කෙනෙකුට ඒකෙන් ලබන සුවය කොතරම්ද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ධ්‍යාන මට්ටමකට ආසන්න වුණා නම් යම් සමාධියක් වැදුණා නම් ඒකෙන් ලබන සුවය කොතරම්ද කියලා කියන්න බෑ. අඩුම තරමේ සීල විසුද්ධිය තරමටවත්පත් වුණා නම් පත් වෙනවා නම් වෙනදා තිබ්බ අඩුම තරමින් චිත්ත මාත්‍රයක්වත් වෙනදට වැඩිය ප්‍රහාණ සංඥාවක් උපදිනවා නම් ඒකෙන් ප්‍රමෝදයක් උපදින. ඉතින් අන්න ඒ විමුක්ති රසයේ පැත්තට කේන්ද්‍රගත වෙච්ච මේ ධර්මය තුළ මම කොච්චර බාහිරින් ඉඳලා ඒක ස්පර්ශ කරන්න හදුවත් පුද පූජා වලින් ස්පර්ශ කරන්න හදුවත් ඒක කරන්න බෑ. ඇතුලාන්ත සුවදායක තත්වයක් අත්විඳ ගන්න යම් මාත්‍රයක හෝ විස්කම්පන වශයෙන්, තදාංග වශයෙන් කුමන ආකාරයකින් හෝ මාත්‍රයක් අත්විඳලා තියෙනවද කියලා විමසලා බලන්න. එහෙනම් මම ධර්මයේ විමුක්ති රසයට යොමු වෙලා තියෙනවා කියන එකයි. හරිද? ඊළඟට මේ ශාසනය කොටස් දෙකකට බෙදෙනවා ධර්මය සහ විනය කරන්න. එතකොට දෙවැදවරු දෙවැදෑරුම් වෙනවා. අද කාලේ වෙනකොට අපේ පින්නත් මේ උරුම වෙලා තියෙන ධර්ම විනය කියන දෙකෙන් සමහර ඇත්තෝ විනය කියන එක සම්පූර්ණයෙන්ම අර්ථ දක්වගන්නේ නැහැ. ඒ විනය මොකටද කියලා දන්නේ දන්නේ නැහැ. ඒකින්ද විනය හැලු කරලා කතා කරනවා. හරි ධර්මයෙන් අර්ථ දක්වන විනය. උදාහරණයක් අපි ගමු විකාල භෝජනය කියන එක. විකාල භෝජනය කියන එක ගත්තහම පැහැදිලිවම ඒක තියෙන්නේ තමන්ගේ චිත්තසංතාන ශක්තිමත් කරගන්න ඒක ඒක පණවන්න හේතු වෙච්ච අවස්ථාවක් තිබුණා. ඒ කාරණාවක් තිබුණා. ඉතින් විසුණු වහන්සේට විසුණු වහන්සේගේ භාවනානුයෝගීව කටයුතු කරන විසුණු වහන්සේට විශාල ප්‍රයෝජනයක් සඳහා අනිත් එක පංචකාම සම්පත්තියෙන්ම අත විඳින්න නේද මං මගේ පෞද්ගලික අදහසක් විදිහට අපිට දැනෙන්නේ ඔය ශරීර පිළිබඳ උපදින රාගය වැනි දේවල් වලට විතරක් දෙවෙනි වෙන කියලයි ආහාර තෘෂ්ණාව. මිනිසුන්ට පාලනය කරගන්න බැරිටත් වැඩිය ප්‍රබලයි මම හිතන්නේ ආහාර තෘෂ්ණාව හරින් ප්‍රබලයි. ඉතින් ඒවා නැති කරගන්න ඊටාම ක්‍රමානුකූල ඒ වගේම විසුණුහන්සේගේ සෞඛ්‍ය සඳහා ප්‍රමාණවත් ආහාර වේලක් ඊටාම ප්‍රමාණවත් ආහාර රටාවකට පුරුදු කිරීමත් ඒ වගේම ආසාවන් දුරු කිරීම සඳහා ඉතා ප්‍රබල දායකත්වයක් ලබා දෙන ශික්ෂාපදයක් තමයි විකාල භෝජනය කියන එක. හරිද? මේකට එතකොට තියෙන්නේ පැය 6කට ආසන්න කාලයක් තමයි ආහාර ඝන ආහාර ගන්න පුළුවන්කම තියෙන විසුණුහන්සේ නමකට. අපේ බලන්න සාමාන්‍ය අය හැම වෙලේම මොන හරි කටගැස්මට හොයනවා ආහාරක හොයනවා මොනවා මොනවා හරි හපන්න ඕනේ. සසර සසර කාලා කාලා කාලා කාලා වරුද්ද තියෙන්නේ. හම්බෙච්ච මේ බඩ බඩ නිකන් තියෙන්නෙම නැහැ. ඉතින් දවස් දෙක තුනක් සමහර අය ওই භාවනා වැඩසටහන් වලට ඇවිල්ලා දවස් පහක් විතර රැයට නොකා ඉඳලා අන්තිමට අපිට කියනවා පුදුම සුවයක් දැන් දැනෙන්නේ කියලා. හරි. පුදුම සුවදායක තත්ත්වයක් තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ தත්වයක් ඒ වගේ තියෙන විකාල භෝජන ශික්ෂා පදය සමහර වෙලාවට මේක ධර්මයෙන් අර්ථ දක්වනවා නෑ මොකක් ධර්මයෙන් අර්ථ දක්වන්නේ කොහොමද හිතනවා ඇලීමක් ගැටීමක් නැතුව කෑම තමයි බඩගිනි නැතුව කෑවොත් විකාලේ බඩගිනි ඇතුව කෑවොත් විකාරයට අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අකලට කෑවා. අකලට. හරිද? ඉතින් අකල විකල වෙනවා අන්තිමට මෙහෙම වුණා. Tamanට ඕන හැටියට Tamanට ඕන හැටියට ධර්මයට දක්වන්න විනයට දක්වනවා විශේෂ තේම. මට ගැළපෙන විනය මට ගලපන්නේ නැතුව මේ ළඟදී පත්මාගේ පොඩි හඳුන්වනවා එක පිරිසකට මේ කාරණාව කියනවා මම අහගෙන හරිම අපූර්වට විනය Tamanට ගලපන්න එපා. විනයට Taman ගලපෙන්න. විනයට Tamanට ගැලපෙන්න බැයි නම් මොකද කරන්න ඕනේ? ඇත්ත කියලා ඉන්න එක මගේ දුර්වලතාවය කියලා දැනගෙන ඉතින් ධර්මය විනය කියන දෙකම ඕන. විනය මොකටද? ශාසනයේ ආරක්ෂාව සඳහා. දැන් මම යම්කිසි ආකාරයක වැරද්දක් දැකලා ඒක වැරද්ද කියන්නේ නැතුව දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි අපි විකාල භෝජනේ කතාවම ගමු යම් කිසි භික්ෂුවක් ඉන්නවා විකාල භික්ෂුවක් හෝ සීල් සමාදන් වෙන කෙනෙක් විකාල භෝජනේ කඩනවා හරි එයා හැන්දෑව කාලා දානවා හරි මෙන්න මේ දෙන්නගෙන් කවුද භයානක කියලා බලන්න මේ උරුමය රැක ගන්න ආකාරය අපි මේ කතා කරන්නේ මේ දෙන්නගෙන් කවුද භයානක එක්කෙනෙක් විකාලය කඩලා විකාලය කඩලා කියන්නේ 12න් පස්සේ කෑම කාලා හොඳට බඩ පුරවගෙන සිල්වත් එක්කෙනෙක් කියන්නේ කියනවා මාගේ අතින් වැරද්ද සිද්ධ වුණා කියලා හරි තව කෙනෙක් මේක කරලා කියනවා මගේ අතින් වැරද්දක් සිද්ධ වුණේ නැහැ කියලා ඔය දෙන්නගෙන් කොයි එකනද භයානක සමාජයට දෙවෙනි එක්කෙනා භයානකයි. එයා වැරද්ද කරනවා මදිවට අනිත් අයට වැරද්ද කරවන්න පොළඹවනවා. එතකොට අන්න බලන්න විනය නැත්තම් මොකද වෙන්නේ කියලා ඔන්න දැන් එක තැනක ඉන්න ප්‍රධානී ඔන්න ඒ තර්කේ ඉන්නවා. ඒ කාලේ කඩුවට කමක් නැහැ කියලා. නැත්නම් මෙහෙම කියනවා. මම මේක කඩනවා මම මේක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මේක කඩුවට කමක් නැහැ කියලා කියනවා. ඇලෙන්න ගැටෙන්නේ නැතුව. ඒතර යාගේ දෙවෙනියා මොකද කරන්නේ? තුන්වෙනියා විතර යනකොට මොකද වෙන්නේ? ඇලීමක් ගැටීමක් ඇතිවම අර කරනවා. එතකොට එන්න එන්න එන්න මොකද වෙන්නේ? පිරිහීම ඇති වෙනවා. ඉතින් විකාල භෝජන ශික්ෂාපදයේ පිළිබඳව කොතනක හරි ගිලනුන්ට හෝ ඇවත් නැද්ද කියලා තියනවාද කියලා හොයලා බලුවා අපි. එහෙමවත් නැහැ. හරි. ගිලනුන්ට ගිලන් වුණාට වුණාටවත් එහෙම නැහැ. එහෙමනම් අපිට ඒක කරන්නව නම් කරන්න වෙන්නේ කොහොමද? ඒක අඩුපාඩුවක් මගේ ශක්තිය නැතිකමක් මගේ ප්‍රමාදයක් මගේ දුර්වලතාවයක් කියලා දැනගෙනමයි ඒ කාලබෝධනේ පංචශීලයේ නෑ නේද එහෙනම් මාසයකට දෙසරයක් ඕනේ නේද මාසයකට හතර සැරයක් හතර පොයට සිල් ගන්න අපේ ඇත්තන්ට සතියකට එක දවසක් බඩගින්න ඉන්න වෙන්නේ ඉතින් ඒක නේද හතර පොයට සිල් ගන්න ඕනේ නේද දැන් මේ කාලේ වල හතර පොය තියනවදවත් කියලා දන්නේ නැහැ. හරි. එහෙනම් ඔන්න ඒ විදිහට ධර්මය සහ විනය කියලා දෙකක් තියෙනවා. ධර්ම විනය දෙකම හදාරන්න ඕනේ. මේසුන් ධර්ම විනය දෙකම අපි අසුව මේවා ඔක්කොම ගැන කතා කරන විනය පිළිබඳ වෙනමම විනය කියන්නේ මොකක්ද කියලා අපි මේ උරුමය යටතේ බෞද්ධ උරුමය යටතේ අපි කතා කරන දේද කෙටියෙන් මතක් කරගෙන ධර්මය සහ විනය කියන්නේ විනය කියන්නේ ශාසනය ආරක්ෂා කරගෙන ශාසනය ආරක්ෂා කරගන්න ශාසනයේ පැවැත්මට තියෙන වැඩපිළිවෙලයි විනය කියන්නේ. නමුත් ඒකත් හරිය පුදුම දෙයක් තියෙනවා. ඒ විනය ශික්ෂා පදත් එක්ක යොමු වෙන්නෙම රස වශයෙන් විමුක්තියටමයි. ඇත්තම කියනවා නිවන් දකින නීති ටික. නිවන් දකින්න තියෙන නීති ටික. හරියට ව්‍යවස්ථාව සහ රටක ව්‍යවස්ථාව කියලා කියන්නේ රටක නීතියට අදාළ දේවල් වගේ. එතකොට ප්‍රතිපත්තිය කියලා කියන්නේ ගුණයට අදාළ දෙයක්. ප්‍රතිපත්තිය අපේ ප්‍රතිපත්තිය නේ. ප්‍රතිපත්තිය සාමාන්‍ය නීතියක් වෙන්නේ නැහැ. නේද? ප්‍රතිපත්තිය එතකොට දැන් අපේ රටක් ගත්තත් ප්‍රතිපත්තියක් තියෙන්න ඕන නීතියක් තියෙන්න ඕන ව්‍යවස්ථාවක් තියෙන්න ඕන නීතිය එතකොට හරියට බලන්නේ ව්‍යවස්ථාවයි එතකොට ඒකටත් එක හරියන ප්‍රතිපත්තියක් තියෙන්න ඕන ධර්මය කියන්නේ ප්‍රතිපත්තිය විනය කියන්නේ එතකොට ව්‍යවස්ථාව වගේ හරියන එක හරි නැත්නම් රටක් පවතින්නේ නැහැ ඒ වගේ බුද්ධ ශාසනය කියන්නේ අඩුවක් නැති තා ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් නැත්තම් මේ අවුරුදු 2000 ගානක් මේක එන්නේ මෙතර මෙහාට එන්නේ කවුද මේක හදන්නේ තුන් ලෝකයක් අවබෝධ කරගත්තා උත්තරයන් වහන්සේ නම. ඒක හින්දා බොරුවට පව පුරව ගන්න හොඳ නෑ. මෙච්චර කාලයක් ආපු දේවල් මේ හදිස්සිය වෙනස් කරන්න ගිහිල්ලා නේද? Taman නිකන් පව පුරව ගන්න නැතුව ගැඹුරෙන් ඊටා විවෘත මනසකින් මේවා දිහා බලන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තවත් ආකාරයකට බෙදෙනවා. ඒ ඒ ඒ තමයි ඉස්සෙල්ලාම පළවෙනිම බුද්ධ වචනය. අපි දැනගන්න ඕන හොඳට සිහිය තියාගන්න ඕන. එයි අපිට මහා සම්පතක් උදා වුණා කියලා. නේද? මොනවද? අනේක ಜಾති සංසාරං සන්දාවිසං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනක් පුනං ආදි වශයෙන් අපි පුරි කාලෙම කටපාඩම් කරගත්ත ගාථා ධර්මය. නේද? එතකොට ඒ දවස්වල අපිට පොඩි කාලේ මේ ගාථාව හොඳට තිබාද අපේ දරුවන්ට? එතකොට බුදු කෙනෙක් පහළ වෙලා ඉස්සෙල්ලාම දේශනා කරපු ගාථා ධර්මය මොකක්ද කියලා අපි ඒක හරිම ආදරෙන් වැළඳගත්තා. නේ? එතකොට බලන්න අපේ දරුවන්ට මේක උරුම වෙලා නැහැ. අපේ දරුවෝ දරුවන්ට බොහෝ විට මේක උරුම වෙලා නැති ස්වභාවයක් මේ වෙනකොට තියෙනවා. ඒ වගේම තමයි ඒක තමයි එතකොට පළවෙනි ධර්මය. ඒ වගේම පස්චිම වශයෙන් තියෙන ඇතිවෙච්ච ධර්මය තමයි ඒ කියන්නේ අවසාන වශයෙන් අපි මතක තියාගන්න ඕනේ මොකද පළවෙනි සහ අවසාන කියන දෙක හරියට ටිකක් සාරාංශයක් උතන තියෙන්නේ. දැන් අපි ගමනක් යන්න රැස් වෙලා ළමයින්ට ඔක්කොම කියලා දීලා කියලා දීලා මෙහෙම ඉන්න මෙහෙම ඉන්න අපි ඉන්දියාව යනවා කියලා. අන්තිමට ඔක්කොම ලෑස්ති කරලා දීලා ඒ අම්මා මොකද්ද කියන්නේ? අම්මේ තාත්තේ කියනවනේ. ප්‍රවේශමෙන් ඉන්න කියලා කියනවා. ප්‍රවේශමෙන් ඉන්න කියන එකේදී අර කලින් කතා කරපු ඔක්කොම ටික ඒක තියෙනවද නැද්ද? ඔක්කොම ටික තියෙනවා. අන්න ඒ වගේ අවසාන බුද්ධ වචනය අපිට මතක තියෙන්න ඕනේ. මතක තියෙන්න ඕනේ කියලා කියන්නේ ඒ පිළිබඳ අදහසක් තියෙන්න ඕනේ. මොකක්ද අවසාන බුද්ධ වචනේ? හන්ද දානි බික්කවේ ආමන්ත්‍යාමි වූ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත නේද මේ සියලුම සංස්කාරයන් නැසෙනවා සියලුම සංස්කාරයන් නැසෙනවා ඉතින් ඔය චුට්ට මතක තියෙනවා නම් හැම වෙලේම අම්මා කියන්නේ සංස්කාරයක් තාත්තා කියන්නේ සංස්කාරයක් ගෙදර කියන්නේ සංස්කාරයක් වාහනය කියන්නේ සංස්කාරයක් අනුන්ගේ නපුරු වචන කියන්නේ සංස්කාර නපුරු ක්‍රියා කියන්නේ සංස්කාරයක් එතකොට මේ සියලු සංස්කාරයන් හැම වෙලේම ආදරය කියන්නේ තරහ කියන්නේ අනුන්ගේ තරහ කියන්නේ සංස්කාර ධර්මයක් අනුන්ගෙන් තමන්ට ලැබෙන ආදරය කියන්නේ සංස්කාර ධර්ම. තමන්ගේ අතුලාන්තයේ තියෙන ආදරය, තරහ, ඊර්ෂ්‍යාව වගේ දේවල් සංස්කාර ධර්මයන්. ඒතරේ හැම එකක්ම විනාශ වෙනවා. ඒකද අප්‍රමාදීව කුසල් උපදවා ගන්න ඕනේ කියන අදහස අපේ නිබඳව මගේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේදී නේද මතකයිනේ අපි පරිනිර්වාණ සූත්‍රය නේද සූත්‍රේ නිවන් මාර්ග දේශනා මාලාව යහුවානේ එහෙනම් ඒකත් දැන් පිච්චිලා නෙවෙයි අන්න වැඩි නේද? අර ගොඩටමයි වැටෙන්නේ හුඟක් ඒවා. ඒ ගොඩටමයි වැටෙන්නේ. ඒ මොකද පිච්චෙනවා. පිච්චිලා යනවා මේවා. හරි. එහෙනම් මේක පිළිබඳව අපි කතා කරනවා හෙට අනිද්දාම මම හිතන්නේ ඊළඟ හතරවෙනි සතිය පංචශීලයටයි යෙදෙන්නේ ප්‍රත්‍යවේක්ෂාවේ ප්‍රත්‍යවේක්ෂාවට කරන්නේ පස්වෙනි සතිය දුස්තිය ඍජු කරගන්න ආකාරය මොකක්ද කියන එක පිළිබඳව සාකච්ඡා කරනවා ඒකට අපි මොකද කරන්න ඕනේ කියන එක ගැඹුරින් සාකච්ඡා කළ යුතු තියෙනවා. ඉතින් මේවා කරන්නේ ඇයි? කරගන්න ඕනේ හින්දා. හොඳයි. එතකොට අපි මෙන්න මේ ප්‍රථම බුද්ධ වචනේ වගේම පස්චිම බුද්ධ වචනේ වගේම ඒ දෙක අතරමැද තියෙන සියලු දේශනාවල් වලට කියනවා මධ්‍යම දේශනාවල් කියලා. එතකොට ඒ විදිහට ඔන්න තෙවදාරුම් වෙනවා ශාසනයක පැත්තකින්. ඊළඟට පිටක වශයෙන් සූත්‍ර පිටකය විනය පිටකය, අභිධර්ම පිටකය කියලා සූත්‍ර වටකේ වශයෙන් පිටක තුනක්. එතකොට මම ආරාධනා කරන කෙනෙකුට සූත්‍ර විනය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. කාටවත් දැන් හුඟක් මේ කාලේ තියෙනවානේ සැක වගේ. හරිද? කවුරු හරි කියනවා අපේ ගෙදර පෙට්ටි තුනක් තියෙනවා. එකක් හිස් කියනවා. වටින දේවල් තියෙන පෙට්ටි තුනක් අපිට රාත්තරලා දීලා තියෙනවා. පළවෙනි ආරංචි මාත්‍රයට කියනවා එකක් හිස් කියලා. ඒකෙන්ද අපි කියනවා පළ තුන්වෙනි එක හිස් කියලා කියනවා කියන්නේ තුන්වෙනි එක ඇතුලේ මොකුත් නැහැ කියලා කියනවා. ඒකෙන්ද අපි කිසි අපි අපිට මේ පෙට්ටි විවෘත කරලා බලන්න පුළුවන්කම තියෙනවා. අපි මොකද කරන්නේ? අරගෙන එක පාටම තුන්වෙනි එක නම් විසි කරනවා සාමාන්‍ය. හිස් කියලා කිව්වොත් මොකද කරන්නේ? විසි කරන්න ඉස්සෙල්ලා. අනිවාර්යෙන් අරලා බලලා තමයි විසි කරන්නේ. හවුද නැද්ද? එහෙනම් නීතියක් වශයෙන් අපේ මේ ශ්‍රවණ ධර්ම ශ්‍රවණය කරන අයට කියනවා මේ අය අභිධර්ම පිටකයේ හිස් කියලා විසිකරන්න යනවා නම් කාගේ හරි වචනයකට මොකද කරන්න ඕන? ඉස්සෙල්ලා හදාරන්න ඕනේ. හරිද? තමන් හදාරන්න ඉස්සෙල්ලා. අර ගමේක තියෙන අපූර්ව කතාවක් වගේ තියෙන ලස්සන කතාව අපේ පිළිරු තියෙනවා නේද? ලියන්න තියෙන මල්ල ඔබ බලන්න එපා. ඔබල බලවට ඕනේ කියලා හෙලා බලන්න. ඉස්සෙල්ලා යන්න පුළුවන්කම තියෙනවද? එහෙනම් අපි ධර්මය හදාරන්න ඉස්සෙල්ලා. හදාරනකොට තේරෙයි අපි එක හිස්ද නැද්ද? ඒක බුද්ධ භාෂිතයක්ද නැද්ද? ඒ ඒ Tamanට ලෝභ දේශ මොහ අඩු වෙනවා නම් Tamanගේ විසුද්ධිය සඳහා ඒක හේතු වෙනවා නම් කිසියම් ආකාරයක මේක ප්‍රතික්ෂේප වෙන්නේ නෑ. ඒකෙන්ද අභිධර්මයේ පිටකයක් වශයෙන් පෙරදෑරුම් කියලා පිළි අරගෙන තියෙද්දී අපි මොකටද ඒක නේද? මේ අයින් කරන්නේ එහෙනම් ත්‍රිපිටකයක් නැති වෙන අපි හැම වෙලේම මෙච්චර කාලයක් ත්‍රිපිටකය ත්‍රිපිටකය ත්‍රිපිටකය කියලා හැබැයි අභිධර්මය නිවන් දකින්න අත්‍යවශ්‍යද නැහැ හැබැයි අභිධර්මයේ හදාරණ අය දන්නවා එහි රස වශයෙන් කියන්නේ එහි අභිධර්මයේ තියෙන සියලු කරුණු විමුක්ති රසයට බාධා කරන ඒවා නෙවෙයි උදව් කරන ඒවා හරි ඒකයි කිව්වේ මේ තියෙන මුළු මුළු ත්‍රිපිටකයම ගත්තාම ඒක නිවන සඳහාම වෙන්නේ. අභිධර්මයේ නිවන සඳහා අභිධර්මයේ හදාරණයට තේරෙන එක කෙලස් වැඩි වීම සඳහා නෙවෙයි අභිධර්මයේ හදාරණ හැම මොහොතකම දැන් අපි ওই අභිධර්මය ගැන කෙටි සාකච්ඡා මාලාවක් ටික දවසක් හරියනකම් අභිධර්මය ගැන සාකච්ඡා කරන්ද හෙට දවසේ ඉරිදා දවසට දාගෙන තියෙන්නේ ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ ඔන්න ඔය ටික තේරුම් කරවන්න. ඒ ටික තේරුම් කරලා සම්පූර්ණ දීර්ඝ අභිධර්ම වැඩසටහනක් කරන්න මට පුළුවන්කමකුත් නැහැ. ඒ සඳහා මම ලෑස්තිත් නැහැ. නමුත් අපිට පුළුවන් ඒක යම් කිසි දුරකට අභිධර්මයේ තියෙන ප්‍රයෝජනය දැනුනොත් කැමති අය දීර්ඝ වශයෙන් මොකද ඒක මෙහෙම දේශනාවල කරන්න බෑ. කරන්න පුළුවන් කමක් නෑ අමාරුයි. පොත්පත් තියාගෙන කරන්න ඕන වැඩක් හින්දා. නමුත් මූලිකව අපිට යමක් කතා කරන්න පුළුවන් තේරුම් ගැනීම සඳහා. හොඳයි. ඊළඟට විනය පිටකය විනය පිටකය ගත්තොත් එන්නේ ත්‍රිපිටකයේ පාරාධිකා පාළිය, පාචිත් පාළිය, තුල්ලවග්ග පාළිය, මහා වග්ග පාළිය, පරිවාර පාළිය කියලා කොටස් පහකට බෙදෙනවා. හරිද? එතකොට ඒ පිළිබඳව ගිහියත්තන්ට ලොකු අවබෝධයක් වුණා. නමුත් සාමාන්‍යයෙන් විනය පිළිබඳව වික්ෂු වික්ෂු වික්ෂුණීන්ට තියෙන ඒ ප්‍රාතිමෝක්ෂය පිළිබඳව ගිහියත්තන්ට සාමාන්‍ය අවබෝධයක් තියාගත යුතුම වෙනවා. ඇයි? මේ සිව්වණක් පිරිසෙහි ඉදිරි යහපත සඳහා. ඇයි? අපි දායකත්ව විදිහට විසුණු වහන්සේට සලකනකොට උන්වහන්සේත් එක්ක හැසිරෙන්න ඕන විදිහ පිළිබඳව දැනගත යුතුද නැද්ද? අන්න ඒ මූලික කරුණු ටික හරි දන්නවනම් යම් කිසි කෙනෙක් විසුණු වහන්සේත් එක්කම ජීවත් වෙන්න ඕන කොහොමද? උන්වහන්සේට කරදරයක් වෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න එක කොහොමද කියලා. දැන් උදාහරණයක් විදිහට ස්ත්‍රීන් විසුණු වහන්සේ ළමක් ළඟට යනකොට උන්මත්තක නොවන මොලේ මෝරලා තියෙන පුංචි ළමයෙක් නොවන පිරිමියෙක් එකතු කරලා යන්න ඕනේ. හරිද? තනියම විසුණු වහන්සේ නමක් එක්ක කතා කරන්න යන්නේ නැහැ. තනියම නෙවෙයි 100කටවත් යන්න බෑ. ස්ත්‍රීන් 100ක් ගිහිලා විසුණු වහන්සේ නමක් එක්ක තනියම කතා කරොත් විසුණු වහන්සේට ප්‍රශ්නයක් තියෙනවා. අවතක් වෙනවා. හරිද? ඒ විනය දන්නේ නැහැ අපේ අම්මලා. ඒකින්ද මොකද කරන්නේ? නේද? යනවා. ඉතින් වික්ෂුන් වහන්සේට කව ගන්න දෙයක් නැති වෙනවා. ඉතින් මේ රැළ ඇවිල්ලා තියෙන බෑ කියන්නත් බෑ මොකුත් කරන්න බෑ. හරිද? එතකොට පිරිමි කෙනෙක්ව එකතු කරන් යන්න ඕනේ. අන්න බලන්න විනය නොදන්න ක්‍රමෙන් තමයි මේක වෙන්නේ. එතකොට ඒ දවස්වල ටෙලිෆෝන් තිබ්බේ නෑනේ. දැන් බලන්න එක අතකින් ටෙලිෆෝන් එකකින් කතා කරනවා කියන්නේ එතෙන්දී බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි බලාපොරොත්තු වෙච්ච තැනට යනකොට දැන් මේ ටෙලිෆෝන් වල විනය නීති මං හදන්න හදනව නෙවෙයි. ඒ වගේ තීරණ වලින් බලාපොරොත්තු වෙන්නේ මොකද? සංසාරගතව හරකාට එළදෙන ගැන ආකර්ෂණයක් තියෙනවා. එයාලා මෙලෝ දෙයක් දන්නේ නැහැනේ. තුනකයාට තුනක දේනුව ගැන ආකර්ෂණයක් තියෙනවා. ඒවත් එක්ක මොකද වෙන්නේ? කෙලෙස් වැඩි වෙනවා. පුරුෂයාට ස්ත්‍රිය කෙරෙහි ආකර්ෂණයක් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිබඳව ඊටා කරුණාවෙන් ඊටාම ඊටාමත්ම සාර්ථක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල තුළ තියෙන්නේ මොකද්ද? කිට්ටු වෙන්න දෙන්නේ නැතුව ප්‍රවේශම් කරගන්න අවශ්‍ය කරන මැද බාධාවක් හදලා තියෙන්නේ කෙලෙස් ඇවිලෙන්න පටන් ගත්තොත් ඒක දිගින් දිගට යන ඉතින් ඕන තරම් උදාහරණ තියෙනවා නේද මේ අපූර්වට ඊ타මත්ම විනයානුකූලව ඊ타ම ධර්මානුකූලව ඊ타මත්ම ප්‍රබල තමන්ගේ හිත රැකගෙන හිටපු විසුණු වහන්සේලා සමහර අයට නේද සිද්ධ වෙච්ච හානිය මොකද මේක තියෙන භයානකම හිතන්නේ නැහැ මෙන්න මේ අඩුපාඩු හින්දා. ඒකින්ද අපි අපේ වික්ෂුන් වහන්සේලා සමග හැසිරෙනකොට විශේෂයෙන් ස්ත්‍රීන් අපි හිතමුකෝ ටෙලිෆෝන් එකකින් කතා කරනවා කියලා. ඉතින් දැන් ඒක තනි සාකච්ඡාවක් නේ. එතකොට අර අර වගේ දැන් මූණට මූණ හම්බුණා වගේ ඇවතක් වෙන්නේ නැහැ. නමුත් අර බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙච්ච කාරණාව අපි බුද්ධියෙන් හිතන්න ඕනේ. නේද? එහෙනම් මම නම් බොහොම සතුටුයි. අපේ බවලත් උදවියට පුළුවන් නම් උපදේශක් දෙන්න අන් අයටත් මේ මේ ප්‍රතිපත්තියට එන්න පුළුවන් නම් වික්ෂුන් වහන්සේ නමකට දුරකථන ඇමතුමක් දෙන්න ඕන නම් තමන්ගේ ගෙදර ඉන්න පුතෙක් ලව්වා. හරිද ස්වාමියා ලව්වා. කවුරු හරි පිරිමියෙක් හොයාගෙන. ඒ පිරිමි කෙනාට කියලාම ඒ ඒ දුරකථනයට ඇමතුමක් දුන්නොත් හොඳ නැද්ද? ඒක ගෞරවණීයද නැද්ද? නේද? ඉතින් එහෙම එකක් අපි හදමුකෝ. අපේ උරුමය, අපේ වික්ෂුන් වහන්සේ කියන්නේ අපේ උරුමයක්. නේද? අන්න ඒක රැක ගැනීම සඳහා අපි යම් ප්‍රතිපත්තියකට යමුකෝ. මම කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විනය අපිට විනය නීතියක් පනවන්න නෙවෙයි කියලා මම ආයෙ කියනවා. නමුත් එහි තියෙන හරය බැලුවොත් තනිවම ස්ත්‍රීන් සහ භික්ෂුන් වහන්සේ අතර සංවාදයක් ඇති නොවෙන්නයි නේද මේ කතා කිරීමේදී තනියම කතා කරන්න එපා බණවත් කියන්න බෑ හරි එපා කියලා නීතියක් දැම්මා. ඒතකොට මේ නීතිය දිහා අපි බැලිය යුත්තේ නීතියෙන් ගැලවිලා යන්න නෙවෙයි. ඒ නීතිය ඇයි කියලා බලන්න ඕනේ. ඒ නීතිය ඇයි මෙන්න මේ වගේ කාරණා එකක්වත් ඒකනේ කියන්නේ මේ සියලු ධර්ම විනය කියන දෙකම මොන රසය සඳහාද? විමුක්ති රසය සඳහා. එහෙනම් මේ නීතිය දැන්නේ විමුක්තිය සඳහා. මේ විනය පැනවලා තියෙන්නේ. එතකොට එහි තියෙන විමුක්ති රසයට ළඟා වෙන තැන අපි හොයා ගන්න ඕනේ. හැම ශික්ෂාපදයකම විමුක්ති රසයට මේක හේතු වෙන්නේ කොහොමද කියලා හොයන්න පුළුවන් වෙනවා. මොකද අත දැක්වීම තමයි ධර්මය එක්කදෑරුම් බුදුරජාණන් වහන්සේ ධර්මය ඒ තමයි විමුක්ති රසය සඳහා. එතකොට එහෙනම් දෙකට බෙදෙන්න විදියක් නැහැ. විනය සම්පූර්ණ විමුක්තිය සඳහා වෙන්න ඕනේ. එහෙනම් ඒක ප්‍රථම ප්‍රථම සත්‍යයනාවේදී තීරණයක් ගත්ත දෙයක්. එහෙනම් ඒක ඒක ප්‍රසිද්ධ වුණා. ඒක කාරණා ඒක කියලා. එහෙනම් අපිට හොයන්න පුළුවන් වෙන්න ඕනේ. හැමතැනම හෙව්වොත් තමයි හම්බෙන්නේ. එහෙනම් ස්ත්‍රියක් සමග වෙන වෙනම කතා කරන්න එපා තනි තනියම හෝ 100ක් එක්කවත් කතා කරන්න එපා කියන්නේ නුවණ තියෙන පුරුෂයෙක් කියලා මෙතන තියෙනවා. නැත්නම් නිකම් පුරුෂයෙක් කියලා කියන්න තිබ්බනේ. නේද? එහෙනම් ඒකට කාරණාව හොඳට පැහැදිලි. ඒකට මේක ගැන ගෞරවයක් අපිට උපදිනවා නම් විනය දන්නේ නැත්නම් විදිහට අපි අපි දුරකථන නැමතුමකින් ස්වාමීන් වහන්සේ නමකට කතා කරන්නේ නැතුව නේද එක්කෝ ස්වාමීන් වහන්සේගේ කැපකාරයාට කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන පිරිමියෙක් ලව්වා පණිවිඩය කතා කරවන්න ඕන. හරි වටිනවා. වැදගත් වැදගත් බෞද්ධ කුල කාන්තාවන්ට මම කියනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා. හරිද? හරිද? වැදගත් බෞද්ධ කුල කාන්තාවන්ට ආදරේ අයට ශාසනයට ශාසනයට ආදරය තියන අයට ශාසනය ගැන ගෞරවය තියන අයට තනියම විසුණුහන්සලා ඒවා හම්බෙන්න යන්න එපා. තමන්ගේ දුවා දරුවන්ට විශේෂයෙන් තමන්ගේ දියණිවරුන්ට අවවාද දෙන දහම් පාසලට ගියාම නැත්නම් මොකද්ද මොන්ටිසෝරියට ගියාම උගන්වන්න අර වික්ෂුන් වහන්සේව තනියම හම්බෙන්න එපා මොන තරම් හදිස්සියකටවත් ඒක කරන්න එපා. හරිද? ඒකෙන් සමහර වෙලාවට වික්ෂුන් වහන්සේලාට ලොකු හානියක් වෙන්නත් පුළුවන්. ඒකද මේ සමාජයේ ඉන්න අනිත් මිනිස්සු විදියට වික්ෂුන් වහන්සේ දිහා බලන්න එපා. හරිද? තමන්ගේ අයියා දිහා බලන විදිහට, තාත්තා දිහා බලන විදිහට, මල්ලි දිහා බලන විදිහට නම් බල එහෙම සහෝදරයා දිහා බලන විදිහට බලන්න එපා විශ්වනාථ. මේ මගේ සහෝදරයාවක්වත් මේ මගේ අයියාක්වත් තාත්තවත් අම්මවත් නේද කියන විදිහට ඒ තියෙන සම්බන්ධකම් තියෙන විදිහට බලන්න එපා. එහෙම බලන්නේ නැතුව නේද බලන්න ඕනේ. ඒ වගේම තමයි අපිට ඉන්න අපේ මෑණිවරුන් ගැන ඒ වගේම ගෞරවණීයව හිතන්න ඕන. හුඟක් තැන්වල ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න කොහේ හරි තැනකට අපේ මෑණියන් වහන්සේ නමක් ගිහිල්ලා හිටියොත් එහෙම බොහෝ විට සමහර අය ආසනයක්වත් පනවන්නේ නැහැ. ගියත් එක්ක එකට විඳව ගන්නවා. ඒක වැඩි ගෞරව කරන්නේ දසවිල් මාතාව වුණ කියලා. නමුත් උන්වහන්සේලා නිවන සඳහා පිළිපන්න අය නේද? අමාරුවෙන් ඔය හොඳට හැඩ දාලා විකාර කරලා මෝස්තර දාලා තිබ්බ කොණ්ඩෙට මොකද කරේ? ස්ත්‍රියක් විදිහට කොණ්ඩේ බූ ගාලා දානවා කියන එක. නේද? සාමාන්‍ය ස්ත්‍රියක් කොච්චර කොණ්ඩ ගැන කල්පනා කරනවද? එපමණම මදිද විමුක්තිය සඳහා නේද පිළිපන් කෙනෙක් කියලා නේද පිළිගන්න. ඉතින් එහෙනම් බොහෝ ගෞරව කරන්න. ඒ ගෞරව කිරීම ඊටම වටිනවා. හොඳයි අපිට තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා මේ නවාංග වස්තු සාසනය පිළිබඳව. ඉතින් අපි හැමදාම සෙනසුරාදා දවසේ මේ වගේ අපිට උරුම වෙලා තියෙන දේවල් රැක ගැනීම පිළිබඳ කරුණු එක රාශි කරන්න නෙවෙයි හිතන්න යමක් තමයි සාකච්ඡා කරන්නේ ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් අද දවසේ අපි කතා කරපු දේවල් අනුව විනය හදාරන්න බලන්න ඕනේ. හැම දෙයක්ම විමුක්තිය සඳහා කියලා තේරුම් ගන්න ඕනේ. විනය බොහොම ප්‍රබල දෙයක් කියලා තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන ජීවිත සකස් කරගන්න තමනුත් රැකිලා, උරුමයක් රැකගෙන නේද මොනවද අපි තව කතා කරා? ගෙදර ක්‍රමානුකූලව සතිය දවස් දෙකක්වත් ධර්මයේ පිළිබඳ ජාතක කතාවක් හරි ළමයින්ට කියලා දෙන්න වැඩ පිළිවෙලා සකස් කරන්න ඕනේ. ඒවා විතරක් නෙවෙයි අපි මේ සාකච්ඡාවේදී ඉදිරියේදී ලංකාවේ හිටිය ලංකාවේ ශාසනය රැකගත්ත මහා උගත් ඒ වගේම විශාල සේවයක් කරපු චරිත පිළිබඳවත් සාකච්ඡා කරනවා. ඉතින් ඒවා දැනගෙන දරුවන්ට ඒක කියලා දීලා මේ ජීවිතත් සාර්ථක කරගන්න, සතර ජීවිතත් සුවපත් කරගන්න හැම කෙනෙක්ම කටයුතු කරගන්න ඕනේ හැම දිනම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා උතුම් නිවනින් සැනසීම සඳහා හැම දිනාටම මේ ධර්ම දේශන ධර්ම ශ්‍රවණය මේ ආනිසංසය හේතු වේවා කියලා වගේම අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ පින්වත්නි නිවන් මාර්ග ධර්ම දේශනාව ශ්‍රවණය කළ පිරිසක් විදිහටයි සඳහන් කරලා තියෙන්නේ කිසිම දායක කොලයක් ඒ දෙයක් මට ලබා දෙලා නැහැ. ඉතින් ඒකයි මම කිව්ව අපිට වෙනස් වෙන්න පුළුවන් කියලා. හැමදාමත් ඊ타මත්ම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ කල්යාණ මිත්‍රයන් විදිහට කටයුතු කරපු මේ මැදිරියට පැමිණලා ඉන්න මේ පින්වන්ත පිරිස අද දවසේ සූදානම් වෙන්නේ සූදානම් වුණේ කටයුතු කළේ තමන්ගේ ජීවිතය નિවැරදි කරගන්නවා වගේම අනුන්ගේ ජීවිත નિවැරදි කරගන්න අපි එකතු කරගත්ත ධනයෙන් වියපහදම් කරපු ධනයෙන් එක මොහොතක්වත් තමන්ගේ නම් ගොත්වත් සඳහන් කරන්නේ නැතුව ධර්ම දානය සඳහාම කාගහැරි යහපත සඳහාම හේතු වේවා කියන පරම ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්ව කරගෙන කටයුතු කරන ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ඒ අය වෙනුවෙන් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා.